හොඳයි එන්න සාදානවා හොඳයි. මේ මේ ශාම කුසලයන් සිදු කරන ලබන්නේ නිවාස ලබා ගැනීම ප්‍රාර්ථනීය සොයි. මේ මානසික ලබා ගැනීම තුනම අනිවාර්යයෙන්ම සමන්ගේ ඇඟේ සහ සිතේ නියම තත්ත්වයේ යථා පරිදි සෑම කෙනෙක්ම අවබෝධ කරගත යුතුමයි ඒක අවබෝධ කර ගැනීමකින් තොරව කවදාවත් නිවාස ලබන්නට හැකියාවක් නෑ. අප බුදු කෙනෙක් ළඟට මිස් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනාව අහුවත් කලින් මාස්මල මේ පංචස්කන්ධයේ මෙහෙම ප්‍රත්‍යයන් තේරුම් අරගෙන නැත්නම් එවැනි කෙනෙකුට නිවන් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ පංචස්කන්ධ ලෝකය කියන්නේ තමන්ගේ ඇඟ සංසිත ලෝකය කියන එකේ සාමාන්‍ය අර්ථය කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කියන අදහස. දුද්දටි කෝබිකේ තස්මා ලෝකෝති උච්චති කියලා දක්වන කැඩෙන නිසා, බිඳෙන නිසා, විනාශ වෙන නිසා තමයි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකයේ ප්‍රධාන වශයෙන් තමන්ගේ පංචස්කන්ධ ලෝකයයි බාහිර සංස්කාර ලෝකයයි කියලා කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. තමන්ගේ පංචස්කන්ධ ලෝකය කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන කොටස් පහක්. බාහිර ලෝකය කියලා අදහස් කරන ලබන්නේ ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ සහ මනස ධර්මන වෙන විවිධ දේවල්. ඒවා මේ කරුණු කයට බාහිර ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඇතුළත් වෙනවා. එතකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකයයි මේ බාහිර ලෝකයයි කියන දෙකම පිළිබඳ යථා අවබෝධයක් සාමාන්‍යයෙන් නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ඇති කරගත යුතු වන්නේ. ඒ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ වගේම බාහිර ලෝකයේ සියලුම සංස්කාර ධර්ම වල ස්වરૂපය තමයි නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන එක අනිත්‍යද යන එක. ඒ අනිත්‍ය ගැනීම නිසාම වෙනස් වෙන ස්වરૂප වලට පරිවර්තනය වෙනවා විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාමයටපත් වූ ධර්මයන් සමහර විට සම්පූර්ණයෙන්ම නැති වීම යනවා. ඒකට අනිත්‍යද අනේක වෙනස් ස්වરૂපයකට පත්වන එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන එක පංචස්කන්ධ ලෝකේ බාහිර සංස්කාර ලෝකේ පවත්නා වූ යථා තත්ත්වයන් නියම ස්වરૂපයක්. මේ පංචස්කන්ධ ධර්ම තිබෙන තාක්කල්ම යම් කිසි කෙනෙකුට දුක් විඳින්නට සිදු වෙනවා. බාහිර ලෝකයේ තියෙන පංචස්කන්ධ ධර්ම නිසා ස්කන්ධ ධර්ම නිසා තමන්ට දුක් විඳින්නට සිදු වෙනවා. ඒක නිසා ඒකේ තියෙන තවත් යථා නියම තත්ත්වයක් තමයි මේ පංචස්කන්ධ ධර්ම දුකක් කියන්නේ. ඒවා මම කියලා හිතනවා මගේ කියලා හිතනවා අස්මයක් ඇත කියලා සාමාන්‍ය පුත්‍රජන ලෝක සංස්කාර සිතනවා විශේෂිතව තමන්ගේ අංග ශාසිතවත් බාහිර ලෝකේ සංස්කාර ධර්ම කිසිවක්වත් මම හෝ මගේ කියා ගන්නට කිසිවක් නැති නිසා අනාත්ම අනාත්මයි මේ අනාත්ම ස්වરૂපයේ පංචස්කන්ධ ලෝකයේ පවත්නා වූ බාහිර සංස්කාර ලෝකයේ පවත්නා වූ යථා තත්ත්වයක්. මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් කෙරෙහි ලෝක සත්‍ය ඇලෙනවා බැඳෙනවා ඒ ඇලී බැඳී ආශාවෙන් කටයුතු කරනවා. එසේ ඇලෙන එක බැඳෙන එක ආශාවෙන් කටයුතු කරන එක සංසාර ගමන දිග්ගැසීමට හේතු වන කරුණක් මේ පංචස්කන්ධ ධර්ම කෙරේ නොඇලී යුතු බව ඒ වගේම පංචස්කන්ධ ධර්ම කෙරෙහි රාගයක් ඇති කරගෙන ඇති නොකරගෙන විරාගයක් ඇති කරගත යුතු බව මේ පංචස්කන්ධ ධර්ම සිතෙන් අල්ලාගෙන උපාදාන කරගෙන කටයුතු කරන්නේ නැතුව මේ පංචස්කන්ධ ධර්ම සිතෙන් අත්හරින්නට පුළුවන් බව කියන කරුණ නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් සමාගයේ සිට තුළ ඇති කරගත යුතු එකක්. මේ විදිහට පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය දැන ගැනීම තුළින් තමයි කෙනෙකුගේ සිත තුළ ඒ පිළිබඳ යහපත් දැක්මක්, හරි දැක්මක් ඇතිවන්නේ සම්මා දිට්ඨිය පුද්ගතවන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇතිවීම තුළින් තමයි සම්මා දිට්ඨියෙන් තමයි කෙනෙක් නිවන් අවබෝධ කරන්නේ. නිවන් අවබෝධ කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම දිනු කරගත යුතුමයි කියන කරුණ මේ අය දන්නවා. එතකොට එයින් පළමුවෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම වල පළමුවෙන්ම දක්වා තිබෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැක්ම ඇත්ත ඇති සිතින් දැකීම. එතකොට පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වයේ නියමාකාරයෙන් දැකීමත් සම්මා දිට්ඨියක්. ඒ සම්මා දිට්ඨිය තුළින් නිවන් අවබෝධ කර ගැනීමට නම් සම්මා සමාධිය සමාධිය සිත තුළ දියුණු වෙලා තියෙනවා. සමාධිමත් සිතක් නැත්නම් කෙනෙකුට මේ පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වය දකින්නට බෑ. ඒ දකින්නේ ඇත්ත ඇති සැටියෙන් නෙවෙයි නැති දෙයක් ඇති සැටියෙන් නැත්නම් නැති දෙයක් තියෙන දෙයක් වශයෙන් වර්ධ්‍ය ආකාරයෙන් දකින්න. එහෙම දකින්න එක යහපත් දැක්වීමක් නෙවෙයි. අපි උදාහරණයක් කියවන්නේ මේ කරුණ තේරෙන්නේ අපි හිතමු යම් කිසි කෙනෙක් ලියෝඩින් හදලා තියෙන පුටුවක් දැකලා මේක පුටුවක් කියලා එකපාරට දකින්නට පුළුවන්. ඒක සාමාන්‍ය දැකීමක්. තවත් කෙනෙකුට ඊට එහාට ඒ පුටුව දකින විට සිතන්නට පුළුවන් මේ පුටුව කියලා කියවට සිතුවට මෙතන තියෙන මේ ලෑලි කෑලි ගොඩක් දී ගොඩක් දී කෑලි ගොඩක් ඒවා ඒ පුටුවේ හැඩයට සකසලා තියෙනවා මෙතන දී ගොඩක් හැඩ පුටුවක් නෙමෙයි කියලා දකින්නට පුළුවන් නම් අර කලින් දැකපු පුද්ගලයාට වඩා ගැඹුරු දැනීමක් ඒ පුද්ගලයාගේ සිත තුළ ඇති වෙනවා. තවත් කෙනෙකුට ඒ මේක දී කැලි සමූහයක් කියන එකෙන් නැවතින්නේ නැතෝ තවත් එහාට සිතල දැනගන්නට පුළුවන්. මෙතන දී කැලි සමූහයක් කියුවට දී කැලි ගොඩක් තිබෙන්නේ මූල ධාතු අතර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු එතකොට පුටුව කියන එකක් ඇදලි ලේකයන් ගොඩ කියන එකක් ඇදලි මෙතන තියෙන්නේ මූල ධාතු හතරක් කියලා යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒ දැකීම අනිත් දෙන්නාගේ දැකීමට වඩා උසස් එක. තවත් කෙනෙක් උවිතත් එහාට ඒක දකින්නට පුළුවන් මෙතන මූල ධාතු හතරක් තියෙන එක ඇත්ත. නමුත් මේ මූල ධාතු හතරේ ස්වરૂපය තමයි නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන එක. මේක නිරන්තරයෙන්ම ඇති වෙන නැති වෙන අනිත්‍ය ජන ක්‍රියාමාත්‍රයක් කියලා යම් කෙනෙක් දකිනවා නම් අර ඒ දැකීම අර කලින් දැකපු සෑම දැකීමකට වඩා උසස් කියලා අපිට කියන්නට පුළුවන්. එතන කෙනෙක් නවතින්නේ නැතුව තවත් කෙනෙකුට හිතන්නට පුළුවන්. මේ සියල්ලම තමන්ගේ සිතේ පහළ වෙන නාම ධර්ම කියලා. රූපයක් කියලා හිතන එකත් තමන්ගේ සිතේ තියෙන සිතේ ධර්ම ටිකක්. ඒක ලේ කෑලි ගොඩක් කියලා හිතෙන එක සිතිවිලි ධර්ම ටික. ධාතු ගොඩක් කියලා පඨවි ආදී මූල ධාතු හතරක් කියලා දකින එක සිතිවිලි ධර්ම සමූහයක්. මේවා අනිත්‍යයට යන ධර්මයේ නිරන්තරයෙන්ම නැති නැති යන ධර්මයේ කියලා දකින එක සිතිවිලි ධර්ම ටික. ඒ නිසා මෙතන තියෙන්නේ සිතිවිලි ධර්ම ටිකක් ඇති වී ඇති නැති නැති යාම හැර වෙන දෙයක් නෙවෙයි කියලා දකිනවනම් ඒ දැකීම අර හැම දිනකටම වඩා උසස් එකක්. එතකොට ඒකත් එහා දකින්න කෙනෙකුට හිතන්නට පුළුවන් මේ සිතේ ධර්ම ඇති ඇති නැති නැති යන නිසා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන නිරුද්ධ වුණාට පස්සේ මේ කිසිවක් ඉතිරවන්නේ නීලා ගියා වගේ නැති යන ඒක නිසා මේ කිසිවක් මම හෝ මගේ ආත්මයක් කියලා ගන්න දෙයක් නෙවෙයි මේ සියල්ලම ශිෂ්‍යෝ ධර්ම කියලා දකින්නට පුළුවන් ඒ දැකීම කාටත් ඊටත් වඩා එහා දැකීමක් මේ ආකාරයෙන් දකින පුද්ගලයා ඒ හිස්සේ යන සිටියේ ධම්ම රාශිය ලෙස බලාගෙන සිටීමට ඒ සිටියේ ධම්ම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නිවිලා යාලා නිවිලා යම් දැකීම තුළින් සංස්කාර රහිත මේ සංස්කාර විරහිත තත්ත්වයකට සිටපත් වෙලා නිවීමකට සිටපත් කරගෙන ඒ දැකීම ඔහු අත්දැක්කා නම් ඒ නිවීම අත්දැකපු තැනැත්තාගේ ඒ දර්ශනය කලින් කියපු සෑම කෙනෙකුගේම දැකීමට වඩා උසස් වෙනවා එතකොට මේ යහපත් දැකීම කියන එක එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත විවිධ මට්ටම් වලින් දැర్శණය වෙනවා. Tamange ප්‍රඥාව යම් තාක් දුරට දියුණු වෙලා තියෙනවා නම් ඒ තාක් දුරට ඒ විදිහට ඒ නිවැරදි ආකාරයෙන් යමක් දැස දකින්නට පුළුවන් ශක්තිය තියෙනවා. මේ වගේ තමයි Tamange ඇඟ සහ සිත දැස බැලුවා. පළමුවෙන්ම ඇඟසා සිත දෙස බලන කෙනෙකුට මේ මමය මෙතන ගැහණිය සිටිනවා පුරුෂයෙ සිටිනවා නැත්නම් සත්වයේ සිටිනවා තිරිසනේ සිටිනවා මනුෂ්‍යයෙ සිටිනවා ආදී වශයෙන් දකින්නට පුළුවන් ඒ දකින්න එක අර පුටුව දැකලා මෙතන පුටුව දැක්කොටුවක් තියෙනවා කියලා දකිනවා වගේ සාමාන්‍ය දැනීම. ඒක ලෝකේ බොහෝ සත්‍යෝ දකින්න හැටියක්. ඒක නිසා ඒක පුත්පජන ලෝකයන්ගේ ස්වરૂපේ. බොහෝ සත්‍යෝ කියන අර්ථයෙන් තමයි මාර්ගඵල නඩබූ අය සිටිනේ සිටින්නේ බොහෝ දෙනෙක්. එම අර්ථය නිසා තමයි පුත්තජන කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ පුත්තජන දර්ශනයක් සාමාන්‍ය ඊතරම් ප්‍රඥාවක් නැති ගැඹුරු දහම් කරුණු ගැන අවබෝධයක් ලැබීමට නැහැ. ඔය දකින දේ පිළිබඳ ඒ ඒ දකින විදිහටම රැවටි සිටින අයගේ දර්ශනයක් තමයි මේ මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, ගැහැණියක් කියලා හිතන එක, මිනිහෙක්, සත්ත්වයෙක්, ආත්මයක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාළයෙක්, කමුණුෂයෙක්, තේසනෙක් ආදී වශයෙන් සිතන එක පුටුව දැකලා පුටුවක් කියලා සිතනවා වෙන දෙයක්. මේ මෙහාට දකින්න කෙනෙකුට දකින්නට පුළුවන් අර පුසුව කියවට ඒකේ ලෑලි කෑලි ගොඩක් එකතු කකුල් හතරක් තියෙනවා ඇඳක් තියෙනවා උඩ තට්ටුවක් තියෙනවා ඒ වගේ කෑලි එකතු කරලා හදුවා වගේ මේ ඇඟ පොටස් පහක් එකතු කරලා හදලා තියෙන රූපයක් තියෙනවා ශරීරය වේදනාවක් තියෙනවා සැප දුක් මඳහස් ඒ වගේම ඒ පිටින් ඔය දේවල් හඳුනා ගන්නවා සංඥා ඒකේ ඒ සිත තුළ සිටිවිලි පහළ වෙනවාට කියන්නේ සංස්කාර සිටිවිලි ධම්ම ඒ වගේම දැනීම් පහළ වෙනවා විඥාන. මේ කොටස් පහක එකතුවක් හැර මෙතන සත්‍යයක් නෙවෙයි පුද්ගලික ආත්මයක් කියන එක වැරදි. මෙතන තියෙන ස්කන්ධ ගොඩවල් පහක්. පංචස්කන්ධයක් කියලා දකිනවා නම් ඒ දැකීම අර කලින් එක්කෙනාට වඩා එහා එකක්. ඒ පංචස්කන්ධයේ වශයෙන් දකින පුද්ගලයාට ඕන නම් මේක නාම රූප දෙකක්. ඇඟ කියන්නේ රූප, ශරීරය කියන්නේ රූපයක්. අනිත් ඒවා ඔක්කොම සිත කියන්නේ නාමයක් කියලා දකින්නට පුළුවන්. නැත්නම් මේකේ ශරීරය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන කොටස් පහකට. චිත්ත කියන්නේ මනසට කියලා ආයතන හයක් වශයෙන් දකින්නට පුළුවන්. වේදාකාරයෙන් එහෙම දකින්නට පුළුවන්. එයින් නැවතින් නැතුව මේ ශරීරයේ ස්වરૂපය යම් කිසි කෙනෙක් දකිනවා නම් මේක නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යනවා. පොඩි කාලේ තිබුණා වුරුදු 5000 දවසේ තිබුණා 18 විශ්ව තත්ත්වේ තිබුණා 20 තත්ත්වේ තිබුණා 40 50 තත්ත්වේ තිබුණා දැන් ওই විදිහට වයසට යන්න යන්න මේ රූපේ විවිධාකාරයේ වෙනස් වෙන ස්වරූප වලට පරිවර්තනය වෙනවා ඊළඟට මරණයටපත් වෙනවා මරණයට පස්සේ ඉඳිලා නිල් වෙලා කුණු වෙලා යනවා මේ විදිහට වෙනස් වෙන ස්වરૂපවලට ශරීරයේ පත්වන ආකාරයට කියන්නේ විපරිණාමයකට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා කියලා. ඒ වගේම සිතක් වෙනස් වෙන ස්වરૂපවලට පත් වෙනවා. සිතේ ඇතිවන සැප වේදනා වෙනස් වෙලා නැතිලා යනවා. දුක් වේදනා ඇතිවලා නැතිලා යනවා. මඳහත් වේදනා ඇතිවලා නැතිලා යනවා. හැම වෙලාවෙම සැප වේදනා තියෙන්නේ නැහැ. හැම වෙලාවෙම දුක් වේදනා තියෙන්නේ නැහැ. හැම වෙලාවෙම මඳහත් වේදනා තියෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙලා යනවා. විපරිණාමයටපත් වෙනවා. සිතේ සිතින් අපි නොයෙක් දේවල් හඳුනාගන්න ඒවා වෙනස් නැහැට පේන රූප හඳුනාගන්න එක වෙනස් වෙනවා. කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු හඳුනා ගන්නවා මේ වෙනස් වෙමි යන සිතේත් වෙනස් වෙනවා එක එක වෙලාවට එක එක සිතිවිලි එනවා දැන් සිතිවිලි අපි දෙන රාග සිතිවිල්ලක් ආවනම් ඒක නැති වුණා පිළිකුල් සිතිවිල්ලක් ආවනම් ඒකත් නැති වෙනවා. මෛත්‍රී සිතිවිල්ලක් ආවනම් කරුණා සිතිවිල්ලක් ආවනම් ඒකත් නැති වෙනවා. දේශ සිතිවිල්ලක් ආවනම් ඒකත් නැති වෙනවා. මේ සිතිවිලි වෙන ස්වરૂපයකට පරිවර්තනය විඥානය දැනීම ඒකත් වෙනස් වෙන ස්වરૂප වලට පරිවර්තනය. හැර රූපයක් දකිනකොට තිබුණු දැනීම නෙවෙයි කනට ශබ්දයක් ආනකොට. කනට ශබ්දයක් අහනකොට තිබුණ දැනීම නෙවෙයි නාසයට ගඳ සුවඳ දැනෙනකොට තියෙන දැනීම. මේ විදිහට දිවට, කයට, මනසට හමුවන අරමුණු පිළිබඳ දැනීම ඇතිවෙනකොට ඒ දැනීම වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන්ම වෙනස් වෙන අත්පත් වලට පරිවර්තනය වෙනවා කියලා දකින එක තවත් උසස් සම්මාදිකයක් යහපත් දැක්මක්. එතකොට මේ නිරන්තරයෙන් වෙනස් වෙන වෙනස් වෙලා විපරිණාමයට පත්වන්නේ එකපාරටම නෙවෙයි. දැන් අපි හිතමු යම් කිසි පළතුරක් දැස අපි බලනවා කෙසේ ගෙඩියක් කියලා උදාහරණ කෙසේ ගෙඩිය දිහා බලන්නේ ඊට පස්සේ අපිට පේන්නේ මේක කොයි වෙලාවද කිදෙන්නේ කියලා. ඉදුණාට පස්සේ කොයි වෙලාවද කුණු වෙන්නේ කියලා පේන්නේ. නමුත් ඉදුණාට පස්සේ පේනවා මේක ඉදුණයි කියලා. කුණු වුණාට පස්සේ පේනවා මේක කුණු වුණායි කියලා. ඒක නිරන්තරයෙන්ම ඉදීදී ගියේ. නිරන්තරයෙන්ම කුණු විකුණු ගියේ. නමුත් ඒ නිරන්තරයෙන් සිදුවන ක්‍රියාදාමයේ සාමාන්‍යයට දකින්නට බෑ. ඒ නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම නිසා ඒකේ ඉදුණු ස්වરૂපයටපත් වීම, කුණු ස්වરૂපයටපත් වීමට ඒක ඇති. ඒපත් වුණාට පස්සේ ඒක අපිට පේනවා. ඒ වගේ තමයි මේ ශරීරය ශීත. මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වුණාට වෙනස් වෙන එක පේන්නේ නැහැ පුංචි කාලේ තත්ත්වයේ තිබුණා ඒක මේක පාට අවුරුදු 5 තත්ත්වයටපත් වුණා නෙවෙයි. එක පාට 10ට 15ට 20ට ආව නෙවෙයි. නිරන්තරයෙන්ම එක වෙනස් ස්වරූපයකටපත් වුණා වෙනස් ස්වරූපයකටපත් වුණ එකපාර නොවේ නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී යන නිසා ඒ නිසා මේ පංචස්කන්ධ ධර්ම ඇඟයි සිතයි දෙකම නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යනවා දකිනවා නම් ඒකත් පංචස්කන්ධයේ නියම තත්ත්වයේ දැකීමක් හරි දැක්මක්. එන් ඊට අමතරව මේ පංචස්කන්ධ ලෝකයේ තුන නිරන්තරයෙන් දුක් ලබා දෙනවා. මේ ශරීරයේ තුනේ නොඑක ආකාර දුක් ලබා දෙනවා. ඇඟ තිබෙන තාක්කල් ශරීරය පවත්වාගෙන යන්නට සිදු වෙනවා. ඒකට කවන්නට ඕනේ, පොවන්නට ඕනේ, නාවන්නට ඕනේ, පිරිසිදු කරවන්නට ඕනේ. කෑම බීම හොයන්නට ඕනේ, දෙදෙට දෙදෙට දෙදෙට දුකට බෙහෙත් දෙන්නට ඕනේ. මේක නඩත්තු කරන්න සිදු වෙනවා. ඒකත් මහා දුකක්. ඔච්චර නරත්තු කරත් අපට ඕන විදිහට පවතින්නේ නැහැ. කැඩෙන වෙලාවට කැඩෙනවා, බිඳෙන වෙලාවට බිඳෙනවා, පොඩ්ඩ වැරදෙනකොට මොකක් හරි එක්කෝ සුවාල වෙනවා නැත්නම් අඟපසඟ නොඑක ආකාර අනතුරකට බඳුන් වෙනවා. ඒ විදිහට ශරීරයේ තුලින් අපට ඕන විදිහට පවත්න පවතින නිසා දුක් ලබා ඒ ඒ විතරක් නෙවෙයි නේද නොයෙක් ආකාර රෝග හැදෙනවා අපි අකමැති වුණායි කියලා රෝග හැදෙන්නේ. එහෙම හරියන්නේ නිරන්තරයෙන්ම රෝග වලට බඳුන් වන්නට සිදුවෙනවා. නිරන්තරයෙන්ම ජරාවට පත් වෙනවා ජරා දුක් විඳින්නට සිදුවෙනවා. ඉතින් අපේ සංප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක් විඳින්නට සිදුවෙනවා. මේසි මඳුරු වදුරු සීතල උෂ්ණ සාපිපාසා ආදී නිසා නැත්නම් යම් යම් අයගේ කරදර පීඩා මනසෝ අමනසෝ සත්‍යං වදුරු පීඩා ඇති කරනකොට අපිට දුක් විඳින්නට සිදු වෙනවා මේ ශරීරයේ ස්වરૂපය තමයි ඒක තියෙන තාක්කල්ම නොඑක් විදිහට දුක් ලබා දෙන්නේ. මේ දුකින් ගැලවෙන්නට හැකියකමන්නේ ශරීරයේ තිබෙන සාකල්ම පංචස්කන්ධ ලෝකයේ තිබෙන සාකල්ම. ඒක නිසා මේක ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන දෙයක්. මේවා බොහෝ දෙනෙක් මම මගේ කියලා හිතුවට කිසිසේත්ම Tamanට ඕන විදිහට පවත්න්නට හැකියකමක් නැහැ. තමන් කොච්චර ආශා කළත් තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් ඉන්නට ඒක කවදාවත් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. වයසට යන විට ඒ සත්‍යයන් නැති වෙනවා. තමන් කොච්චර ලස්සන වෙලා ඉන්නට කැමති වුණත් ඒක තමන්ට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. උපදිනකොටම ආපස්වරූපයක්. තමන් මහත් වෙන්නට කැමති නැහැ, කෙක් වෙන්නට කැමති, කෙක් වෙන්නට කැමති නැහැ, මහත් වන්නට කැමති. එහෙම ඒකට ඒක හරියන්නේ නැහැ. තමන් නිරන්තරයෙන් පිරිසිදුව තබාගෙන ශරීරයේ ඉන්නට කැමති වුණාට නිරන්තරයෙන්ම පිරිසිදුව ඉන්නටත් බෑ. නිරෝගීව ඉන්නට හැම දවසම කැමති වුණායි කියලා නිරෝගීව ඉන්නටත් බෑ. තමන් ඕන විදිහට මේක පවතින්නේ කාණ්ඩ බොන්ඩනදී මේක පවත්වාගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවට කාණ්ඩ බොන්ඩනදී මේක පවත්වාගෙන යන්නට හැකියකමකුත් නෑ. තමන් ඕන විදිහට පිළිස්සෙත්ම මේක ඇති නොවන නිසා. මේක අනාත්ම දෙයක්. ආත්ම නොවන දෙයක්. මම මගේ මට අයත් දෙයක් නෙවෙයි. එතකොට යම් කෙනෙක් ඒ ආකාරයෙන් මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි වෙනස් ස්වરૂපයකට පත් වෙනවා කියලා දකිනවා නම් ඒකත් යහපත් දැක්මක් අර කලින් අයට වඩා උසස් දැකීමක්. සාමාන්‍ය ලෝකයා පුටුව දැකලා පුටුව කියලා හිතනවා වගේ මේ ඇඟ දැකලා මම මේ මගේ සත්‍යය කියලා හිතන එක නෙවෙයි ඊට වඩා එහා දර්ශනයක් මේ ආකාරයෙන් යම් කෙනෙක් අත්දකිනවා. මේවා ගැන අවබෝධයක් ඇති වුණාට පස්සේ මේ පංචස්කන්ධ ලෝකය මේ ඇඟ සහ සිතේ පැවැත්ම පවතින්නේ මේ මේ හේතු නිසා. ඒ හේතුන් තියෙනකොට මේවා ඇති වෙනවා හේතුන් නැති වෙනකොට නැති වෙනවා කියලා යම් කිසි කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒක ඊටත් එහා උසස් දැකීමක්. රූපේ ඇති වෙන්නට හේතු තියෙනවා. ආහාර විශේෂයෙන් එක් හේතුවක් පමණයි. කර්ම තියෙනවා, චිත්ත තියෙනවා, ඍතුන් තියෙනවා, කර්ම චිත්තේ ආහාර නිසා ශරීරය ඇති වෙනවා. වේදනා ඇති වෙන්නේ ස්පර්ශ නිසා සංඥා ඇති වෙන්නේ ස්පර්ශ නිසා සංඛාර ඇතිවන්නේ ස්පර්ශ නිසා විඥාන ඇතිවන්නේ මේ නාම රූප දෙකේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිසා මේ මේ හේතුන් නිසා මේ විදිහට මේවා පහළ වෙනවායි කියලා දකින්නට පුළුවන් පොත්වල කරුණු කියලා තිබිලා අහලා ඒක මතක තබා ගන්න එක නෙවෙයි මේ කියන කරුණු නිසා හේතු නිසා මේවා පහළ වෙනවා මේක හේතුඵල දෙකක් හේතුන් නිසා පහළවන ධර්මතාවයක් කියලා දකින එක උසස් දැකීමක්. ඒ මේක හේතුඵල දෙකක් කියලා හිතන එක නෙමෙයි ඒක සමන්ත තේරිලා අවබෝධ වෙන එක. වේදනාව මේ විදිහටයි ඇතිවන්නේ සංඥාව මේ විදිහටයි ඇතිවන්නේ සංකාර විඥාන මේ විදිහටයි ඇතිවන්නේ රූපේ මේ විදිහටයි ඇතිවන්නේ හේතුන් නිසා මේක ඇතිවන්නේ හේතු නැති වෙනකොට මේව නැති වෙනවා යම් දෙයක් හේතු නිසා හටගත්තා නම් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා. ඒක තමයි සංසිද්ධාන්තය. එතකොට ඒ හේතුන් නැති වෙනකොට මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමේ හේතුන් නැතිවීම නිසාම සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා කියලා දකින එක තවත් උසස් දැකීමක්. එතකොට මේ හේතු උත්පන්නිත්‍ය යනවා හේතුන් නැති නිසා ඇති ඵල ධර්මයක් ඇති වෙනවා. හේතු කියන්නේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමේ හේතු ඵල ධර්ම කියවේ පංචස්කන්ධ ධර්ම. ඒකට හේතුත් අනිත්‍ය වෙනවා. හේතුන් නිසා පහළ වුණු මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය යනවා. මේ අනිත්‍ය යන දේවල් පහනක් නිවනශේ නිවි යනවා. නිවුණාට පස්සේ හේතුරවන දෙයක් නැහැ. දැන් අපි හිතමු මෙතන පහනක් දැල්වෙනවා. දැල්ුණාට පස්සේ අපි ඔක නිමනවා. නිවුණාට පස්සේ නැත්තම් උලඟ ඇවිල්ලා හරි නේ වෙනවා. නිවුණාට පස්සේ මේ පහන් දැල්ල කොහෙටද ගියේ කියලා අපිට කියන්නට බෑ. ඒක ගියේ තැනක් කොහෙද තියෙන්නේ කොහට ගියාද කියලා අපිට පේන්නේ. ඒ වගේම මේ පහන් දැල්ල අපි හිතමු ගිනි කූරක් ගහලා දැල්ලුවා කියන්නේ. මේ ගිනි කූර ගින්දර ගිනි පෙට්ටිය ඇතුල් වුණාට පස්සේ ගින්දර කොහේ ඉඳලා ආවේ කියලා අපිට කියන්නට බෑ. ඒ කියන්නේ ගින්දර ගිනි පෙට්ටියයි ගිනි කූඩයි ඇතින් වීම නිසා ආවේ. හේතුන් නිසා පහළ වුණ ඵලය. නිවුණාට පස්සේ මේක කොහෙද ගියේ කියන්නට බෑ. ඒ වගේ මේ පංචස්කන්ධ ධර්ම හේතුන් තියෙනකොට ඇති වෙනවා. ඒවා කොහේ ඉඳලා ආවද කියන්න අපි දන්නේ නැහැ. අපිට කියන්නත් බෑ. වේදනාව කොහේ ඉඳලා ආවද කියන්නත් අපිට බෑ. දුක් ගෙන දෙන වේදනාවක් අපි හිතමු කයේ ඉදම් දැනක හැපුණා නැත්නම් මඳුරේ කරිව ඔය සත්වේ කරි දෂ්ට කළා මොකක් හරි මේ වැනි දුක් වේදනාවක් ගෙබදෙන එකක් ඇති වුණාට පස්සේ හේතුවක් ආවට පස්සේ දුක් වේදනාව ආවා මේ දුක් වේදනාව කොහේඳද ආවේ කියන්නේ බෑ අර ගින්දරයි ගිනි පෙට්ටිය ගිනි කූරයි ඒතුළු නම් ගින්දර ආවා වගේ ගින්දර කාවේ කොහෙන්ද කොහෙන්ද කියන්නේ බෑ දැන් ගින්දර ටික නෙමුණාට පස්සේ එක්ක තෙල් ටික නැති කරලා නෙමෙන්න පුළුවන් නැත්නම් පහන් ටික නැති කරලා නෙමෙන්න පුළුවන් නැත්නම් උලඟ හරි මොකකින් හරි නෙමෙන්නට පුළුවන් කවර හරි හේතුවක් නිසා ඒක නිවිලා හේතුන්නේ එතකොට මේ ඇති වෙච්චි පංචස්කන්ධම නැති වෙනවා නැති වුණාට පස්සේ මේවා කොහෙටද ගියේ කියලා කියන්නට බෑ තමන් මහත් වෙනවා දැන් කේක් වෙනවා මේ මහත්කල තිබුණ ශරීරයේ කොහෙටද ගියේ කියලා අපිට තේන්නේ දැන් වේදනාව දුක් වේදනාවක් අපේ දෙනවා. මේක වේදනාවක් නැති වුණා. මේ දුක් වේදනාව කොහෙටද ගියේ කියලා එහෙම අපිට පේන්නේ ඒ වගේම සංඥා සංකාර විඤ්ඤාණ මේ ඔක්කොම දේවල් කොහේ ඉඳලාද ආවේ කියලා දන්නේ නැහැ. කොහටද ගියේ කියලා දන්නේ නැහැ. අපිට පේන්නේ. එතකොට හේතුන් තියෙනකොට ඒවා ඇති වුණා. හේතුන් නැතිනකොට නැති වෙනවා. හේතුන් පටිච්චසම්භූත හේතු බංග පමණය වේ කියලා ඒ නිසා කියන්නේ හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙනකොට නැති වෙනවා ඊළඟට මේ පංචස්කන්ධ ධර්මයන් නැති වෙනකොට එතන මෙතනම නැතිවන්නේ වෙන කොහෙවත් නෙවෙයි දැන් අපි දෝම ඇඟේ කකුලේ වේදනාවක් තියෙනවා කියන්නේ ඒ වේදනාව කකුලේමයි නැති මේ වේදනාව වෙන තැනකට යන්නේ නැත්නම් අපි හිතමුකෝ මේ ශරීරයක කොටසක් එක් වෙනවා ශරීරයක එක් වෙනවා කියලා අතේ තියෙන ශරීර කොටස් රූප කොටස් නැති වෙනකොට අතේ මේක නැතිවන්නේ වෙන ශරීරයක තැනකට යන්නේ. එතන මෙතනම ඒවා නැති නැති යන්නේ. ඒ වගේ මුළු ශරීරෙම යන්තා රූප කොටස් තියෙනවා නම් තිබෙන තැනම නැති වෙනවා. තිබෙන තැනම හේතුන් තියෙන නිසාම ඇති වෙනවා. ඒ තැන්වල ඇති මේකත් නියම දර්ශනයක්. ඇත්ත ඇති හැටියෙන් දැකීම. පංචස්කන්ධ රූප. එතකොට මේ නැති හේතුන් නැති වෙනකොට මේවා නැතිලා ගියාට පස්සේ ඉතිරි වෙච්ච දෙයක් දැන් පහනක් නිවුණාට පස්සේ මෙතන පහන් දැල්ලක් තියෙනවා කියලා කාටවත් කියන්න බෑ. පහන් දැල්ල පැල් වෙනකොට කියන්න පුළුවන් මේ පහන් දැල්ලක් දැන් තියෙනවා කියලා. නිවුණාට පස්සේ කියන්න බෑ පහන් දැල්ලක් දැන් තියෙනවා කියලා. එතකොට ඒ වගේ පංචස්කන්ධ ධර්ම තියෙනකොට මම කියන්නට පුළුවන් මගේ කියන්නට පුළුවන් සත්‍යය කියන්නට පුළුවන් ආත්මය කියන්නට පුළුවන් එහෙම හිතන්නට පුළුවන් මොඩ මිනිස්සු එහෙම ඒක තියෙනකොට ඒක එහෙම හිතන එක සාධාරණයි කියලා කිව්වා දැන් පහන නිවුණට පස්සේ පහනක් තියෙනවා කියලා කියන එක කිසිසේත්ම සාධාරණ කතාවක් නෙවෙයි මේක වැරදිනේ ඒ වගේ මේ පංචස්කන්ධ ධර්ම නැති වුණාට පස්සේ මම කියලා කෙනෙක් ඉන්නවයි මගේ කියලා දෙයක් තියෙනවයි ආත්මයක් තියෙනවයි ශක්තියක් ඉන්නවයි කියන කතාව කියන්න බෑ. දැන් පුංචි කාලේ අපේගේ රූපයක් තිබුණා පොඩි කීදරු රූපයක්. ඒක දැන් නෑ. ඒක එදාම පහන නිවුණා වගේ නැතිලා ගිහිල්ලා ඒක දැන් පොඩ්ඩක්වත් නෑ. ඉතින් එදා තිබ්බ රූපේ මම කියන්න බෑ. ඒක නැති පුංචි කාලේ අපි දැන් පුංචි කාලේ නෑ අපිට ඊයේ අපි වේදනාවක් වින්දා. දුක කියලා උදාහරණයක් දුක් වේදනාවක් වින්දා. ඒ දුක් වේදනාව දැන් නැහැ. ඒ දුක් වේදනාව නැති වුණාට පස්සේ වේදනාව මම කියන්නේ දැන් මොකද වේදනාවක් දැන් නැහැ තියෙනකොට මම කිව්වා නැතුණාට පස්සේ නැහැ මම කියන දෙයක් ඉතිරි වෙලා නැහැ සිතේ හඳුනා ගන්න දේවල් ශබ්ද හඳුනා ගන්නවා ගඳ සුවඳ හඳුනා ගන්නවා ඔය දේවල් හඳුනා ගන්නවා රූප හඳුනා ගන්නවා ඉතින් මේ හඳුනාගත්ත ඒවා නැතිලා යනවා දැන් මේ ජීවිතේ පුරා කොච්චර හඳුනාගත්තද ඒ එකක්වත් නැහැ ඔක්කොම නිරුද්ධ වෙනවා එතකොට හඳුනාගත්ත දේවල් මම මගේ කියලා කියන්නට බැහැ. ඔක්කොම නිරුද්ධ වෙලා ගිය නිසා. ඒ වගේ තමයි සිටිවිලි. රාග සිටිවිලි ඇති වුණා ඒක නැති වුණා. ඇති වුණාට පස්සේ තෙන් ඕකේ ඇති කරගත්ත කෙනෙකුත් නැහැ. ගිය තැනකුත් නැහැ. සිටිවිලි කොහෙද ගියේ කියන්න තැනකුත් නැහැ. ඒ සිටිවිලි මම මගේ කියන්නට කිසිවක් ඉතුරු වෙලක් නැහැ. ඒ සිටිවිලි වල මම මගේ කියලා ගන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒක නිසා ආත්ම නෙවෙයි. ඒ වගේ තමයි දැනීමුත් ඔක්කොම ඇතිවෙච්ච ගමන් නැති වෙනවා. එතකොට ওই පංචස්කන්ධ ධර්ම එතනම එතනම ඇති වෙනවා, එතනම එතනම නැති වෙනවා. නැති වුණාට පස්සේ මම කියන්නට, මගේ කියන්නට, ආත්ම කියලා ගන්නට කිසිම දෙයක් ඉතිරිවන්නේ. ඉතිරි වෙන්නේ නැතිකොට මේ සියල්ලම ආත්ම කියලා ගන්න එක වැරදි කියලා තමයි තේරෙන්නේ. එහෙමනම් මේ ඔක්කොම අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා නම් අන්න ඒ දර්ශනය සෑම කෙනෙකුටම වඩා උසස් දෙයක්. දැන් මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන් ඇති ඇති නිරුද්ධ වී නිරුද්ධ වී නිවි නිවි යන එක දකින්නට පුළුවන් භාවනා කරන කෙනෙකුට. විදර්ශනා භාවනාවක නිරණ කෙනෙකුට පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන එක දකින්නටත් පුළුවන්. ඒ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යනකොට මේවා නිරුද්ධ වී නිරුද්ධ වී නිවි නිවි යනවා කියලා දකින්නටත් පුළුවන්. දැන් නිවිලිමය යනවා කියන එකට මම උපමාවක් කියන අපේට ඉර පායලා තියෙනකොට ඉර එළිය ඈත පේනවා අපිට. දැන් බලාකුලකින් ඉර වෙන්න ගියාම එහෙම ඈත තියෙන ඉර එළිය ටික ටික කළුවර වෙටි කළුවර වැඩි වැඩි නිවිලිමි එන ආකාරය අපිට දකින්නට පුළුවන්. ඒ වගේ මේ පංචස්කන්ධ ධර්මයන් නිවිලිමි යනවා. මෙන්න මේ නිවිලිමි යාම දකින්න එක තවත් ප්‍රසක් දැකීමක්, නියම දැකීමක්. එතකොට මුළු ඇඟම නිවීම නිවී යාම දැක්කොත් එහෙම ඇඟ සිතට තේින්නේ. සම්පූර්ණයෙන්ම හිස් වෙලා යනවා. ඇඟ සිත දිහින් ඇඟ තමන් ගැඟ දෙස බලනවා. බැලුවට ඇඟක් තියනවාද කියලා තේරෙන්නේ හරියට කලුවරක ඉන්නවා කලුවරක සිත තියෙනවා වගේ ඇඟක් තියනවා කියලා තමන්ගේ සිතට තේරෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, නිවිලා. ඒක දකින්න එක තවත් උසස් දැකීමක්. පංචස්කන්ධයන්ගේ රූපස්කන්ධයේ නිරෝධය. නිවී යාමක් දකින්න. එතකොට මේ දැකපු සිත දැන් තියෙනවා. මේ දැකපු සිත දිහා බලනකොට ඒකත් අනිත්‍යද යනවා ඒකත් නිරුද්ධ යනවා කියලා ඒකත් නිවිලා යනවා දැක්කොත් එහෙම ඒක ඊටත් වඩා උසස් එකක් තනිකර නිවීමකට සිටපත් වෙනවා. මේ නිවීමත් හැම වෙලාවෙම පවතින. ඒකත් ඇතිලා පැවතිලා නැතිලා. ඒක නැති වුණාට පස්සේ කිසිවක්ම නැතිලා නිවී යනවා. මෙන්න මේ தත්ත්වෙ දෙගෙන නිවනට සිටපත් වෙනවා. ඒ නිවනට සිතපත් වීමපත් වෙනකොට ඒක අර උසස්ම දර්ශනයක් අර කලින් අය දැකපු දර්ශනවලට වඩා උතුම් දැකීමක්. ඒක සම්මා දිට්ඨියක් යහපත් දැකීමක්. ඒ ආකාරයෙන් පංචස්කන්ධ ලෝකයේ නියම සත්‍යය දැකීම අපට අත්‍යවශ්‍ය වෙනවා නිවන් ලැබීමට. නැත්නම් නැත්නම් නිවන් ලබන්නට බෑ. ඒ පංචස්කන්ධ ලෝකයේ නියම සත්‍ය දැකීමට නම් ඒ පිළිබඳ අදාළ පොත්පත් කියවලා ධර්ම දේශනා අහලා දන්නා සමල් සාකච්ඡා ආදී කරලා දැනීමක් පළමුවෙන් ඇති කරගන්න. පංචස්කන්ධයේ නියම සත්‍ය මොකක්ද ඒ දැනීම ඇති කරගත්තාට මදි ප්‍රමාණවත් වෙන්නේ ඒක නිසා ඒ දැනීම සමංගේම අවබෝධයක් බවට පත් කරගන්න. දැන් මම කියවා පංචස්කන්ධේ රූපස්කන්ධේ නිරන්තරයෙන්ම අනිත්‍යද යනවා වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා ඕක පිළිබඳ දැනීමක් මේ ඇයිට දැන් ඇතිවන ඒ දැනීම ප්‍රමාණවත් නොවේ Tamanටම අවබෝධල පේන්න ඕන මේක මේමමයි වෙන ආකාරයකින් නෙවෙයි මේක නිරන්තරයෙන්ම අනිත්‍යද යනවාමයි මේවා වෙනස් වෙලා යනවාමයි මේවා විපරිණාමයටපත් වෙනවාමයි මේවා දුක්මයි ඒ ආදි වශයෙන් Tamanටම අවබෝධයෙන් පේන ආකාරයෙන් ඒ අවබෝධය ඇති කරගන්න ඒ අවබෝධය ඇති වෙනකොට <coughs> ඒ තුලින් නිවන් ලබන්නට හැකියාවක් නොලැබෙන නිසා භාවනාවක් කරන්න. විදර්ශනා භාවනාවක නියැලෙන විට මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යන ආකාරය දැක දැක ඉන්න අවස්ථාවකදී අර මම කලින් කියපු පරිදි රූපේ නැති යාම රූප නිරෝධය දකින්නට පුළුවන්. රූප නිරෝධංච පජානාති ආදී වශයෙන් බුදුහමඳුක කියලා තියෙනවා. ඊට පස්සේ නාම ධර්මයේ තමන්ගේ ශිතේ නිරෝධය ඒක දකින්නට පුළුවන්. එතකොට නාම රූප ධර්ම දෙකම නිරුද්ධ වියාම දැක්කොත් නිවන ශිතපත් කරගන්නට පුළුවන්. ඒ විදිහට තමයි කටයුතු කිරීමෙන් කෙනෙකුට නිවන් යන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය මම කියන්නම්. එතකොට මේ කියපු දේ මොකක්ද කියලා මතක තියාගන්නට පුළුවන්. නිවන් යන්නට පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වය දකින්නට ඕන. විවිධ පුද්ගලෝ නියම தත්ත්වය නෙවෙයි දකින්නේ ඒ ඇගේ ප්‍රඥාවේ මට්ටමට මත දකින ආකාර වෙනස් වෙනවා. දැන් අපි පුටුවක උදාහරණයක් ගැන කතා කළා. පුටුව කියලා දකින්න පුළුවන්, ලෑලි කෑලි ගොඩක් කියලා දකින්න පුළුවන්, ධාතු ගොඩක් කියලා දකින්න පුළුවන්. අනිත්‍යයට යනවා මේ ඔක්කොම ධාතු කියලා දකින්නට පුළුවන්. ඒ ඔක්කොම ශීතීරි ධර්ම කියලා දකින්නට පුළුවන්. ඒ සිතිවිලි අනිත්‍යද යන ආකාරයෙන් දකින්න පුළුවන්. ඒ සිතිවිලි මම මගේ නෙවෙයි නිරුද්ධ වී යනවාද කියලා දකින්න පුළුවන්. මේ එක එක්කෙනාගේ දැකීම් ඒ අයගේ ප්‍රඥා මට්ටම අනුව වෙනස් වෙනවා. එතකොට එකම දේ දකින්න පුද්ගලෝ කීප දෙනෙක් එයාගේ ප්‍රඥා මත දකින්න ඒ ආකාරයට තමයි. ඒ වගේ මේ ඇඟ සහ සිත දේශ බලලා මේ මමයි කියලා හිතන්න පුළුවන්. මෙතන ගැහෙන ඇසිතනවා කියලා හිතන්න පුළුවන්. ලස්සනයි කියලා හිතන්න පුළුවන්. කැතයි කියලා හිතන්න පුළුවන්. පිරිමේ කියලා හිතන්න පුළුවන්. තරුණේ තරුණේ පොල් මහල්ලේ කොහොම වුණ එකක් පිටේ. ඒවා පුතුව කියලා හිතනවා වගේ දෙයක්. නමුත් ඒකේ නියම තත්ත්වය දකිනකොට මේ ඇඟ සාසිත කියන එක කොටස් දෙකක් වේ. නැත්තම් මේකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහක් වේ. නැත්තම් ඇස කන නාසය දිව ශරීරය මනස කියලා කොටස් හයක් වේ. ඒ මන් නැත්තම් පටවියා පෝතේජෝ වායු ආකාශ විඥාන කියලා ධාතු හයක්. මේ ආදී විවිධ ආකාරයෙන් මේක තවත් දුරට දකින්නට පුළුවන්. ඒ හැම එකක්ම නිරන්තරයෙන්ම අනිත්‍ය යන එක වෙනස් ස්වરૂපයකට පස්ස මේක දකින්නට පුළුවන්. අනිත්‍යද වෙනස් ස්වરૂපයකට පස්සන ධර්ම නිරුද්ධ වෙලා යන එක දකින්නට පුළුවන්. ඒ නිරුද්ධ වී යන අනිත්‍ය යන මේ ධර්ම තුලින් විවිධාකාර දුක් පීඩා කරදර අපිට අත්දකින්නට සිදුවෙන නිසා මේක දුකක් කියලා අවබෝධ කරගන්නට පුළුවන්. ඒ වගේම මේ අනිත්‍ය වූ මේ දුක් වූ සංස්කාර ධර්ම නැති වෙලා ගියාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසිවක් හිතේ නොවන නිසා මේව අනාත්ම ධර්ම කියලා දකින්නට පුළුවන්. එහෙම දකිනකොට ඒ අනාත්ම ඒක අවබෝධය තමයි අවබෝධය ඇති කරගත්තාට පස්සේ භාවනාව තුළින් ඒ ආකාරයෙන් විදර්ශනා භාවනාවක නියැලෙනවා නම් එතකොට මේ සියල්ලම ඇති ඇති නැති නැති යන එකත් නිරුද්ධ වී යන ආකාරයත් දැක්කොත් එම නිවීමකට නාමයන්ගේ රූපයයි නිවීමකට සහ නාමයේ නිවීමකට සිතපත් වේලා ඒ අත්දැකීම දැක්කොත් හිත නිවීමකටපත් වෙනවා නිවුණට පස්සේ නිවීම පවා අනිත්‍ය කියන්නේ දෙයක් මම මගේ දෙයක් නෙවෙයි කියලා හරියට දැක්කොත් එීම නිවනට සිතපත් වෙනවා නිවීම කියන්නේ නිවනට කියන වචනය නිවන කියන්නේ නිවීමට එතකොට මේ ආකාරයෙන් නිවනට සිතපත් කරගන්නට යහපත් දැකීම සම්මාදිට්ඨියක් අවශ්‍ය වෙනවා ඒක දැකිය යුතු ආකාරය ඒක ඇති කරගත යුතු ආකාරය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් කියේ ඒ පිළිබඳ දැනීමක් පළමුවෙන් ඇති කරගන්න පොත්පත් කියලා සාකච්ඡා කරලා ධර්මායසගෙන් අහලා ධම්ම දේශනාව අහලා විදි ඒ ආකාරයට ඊට පස්සේ ඒක සමාගයෙන් අවබෝධයක් බවට පත් කරගන්න භාවනාවෙන් අත්දැකීම. එතකොට කවදාවත් දවසක නිවන් ලබන්නට පුළුවන් වේවි. මේ කුසල් ශක්තිය තුළින් මේ ඇතත් නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා මේක ජන ශාස්නාව මෙතනින් දැන් නිම කරනවා. දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්හාට කියන පාඨය කියමු ආකාශත්හාට බුම්මත්සා දේවානන්දම ඉද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා සිනන්දස්සන්දු ශාසනං ආකාශත්හාට බුම්මත්සා දේවානන්දම ඉද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා සිනන්දස්සන්දු දේශනං ආකාශත්හාට මනෙල්ලික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන් සම්මන් පරන්තේ පාතනේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු මේ කළ කුසල සත්‍ය මේ ඇතත් නිවනේ සංසීමට වාසනාව සත්‍ය දාවේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වානුවන්තෝ